මේ වෙනකොට මේ ධර්ම සාකච්ඡාව දිගින් දිගටම නරඹන බොහෝ පින්වතුන් දැනුවත් වෙලා සිටිනවා අපි සාකච්ඡා කරන්නේ කිනම් මාතෘකාවක්ද යන වගේ. පින්වත් ඔබ අප හැම දෙනා වෙනුවෙන්ම අපි මේ වෙලාවේදී සාකච්ඡාවට බඳුන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි ඉගැන්වෙන සුවිශේෂ ඉගැන්වීමක් වන ප්‍රධාන ඉගැන්වීමක් මූලික ඉගැන්වීමක් වන දානය පිළිබඳව. උන්වහන්සේ ත්‍රිපිටක ධර්මයේ තුල දානය කෙලෙසින් විග්‍රහ කරලා තියෙනවද කියන කාරණාව ගැන වැඩි අවධානය යොමු කරමින් මේ වෙනකොට සූත්‍ර පිටකයේ දානය ගැන සම්හාන් වෙලා තියෙන්නේ විස්තර වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව ප්‍රාමාණික සාකච්ඡාවක් අප විසින් සිදු කරලා තියෙනවා. ඒ ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා දානය පිළිබඳව විනය පිටකයේ අභිධර්ම පිටකයේ සඳහන් වෙච්ච කාරණා කිහිපයක් විග්‍රහ කරගන්න. ඉතින් ඒ සඳහා සුදුසුම ස්වාමීන් වහන්සේ සාකච්ඡාවට වැඩම කර සිටින්නේ. උන්වහන්සේ අභිධර්ම විශාරදේ ඒ වගේම විනයධර ස්වාමීන් වහන්සේ නම ධර්මධර ස්වාමීන් වහන්සේ නම අපේ පින්නතුන් ඉතාම හොඳින් දන්නා හඳුනන ප්‍රිය කරන අපේ කල්යාණ මිත්‍ර සලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඒ වගේම ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද සම්මාධානාචාර්ය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ අද දවසේ වැඩසටහනට ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වක පිළිගන්න අපේ හාමුදුරුවෝ අද මා කලින් සිහිපත් කළසෙන් දානය පිළිබඳව ත්‍රිපිටකයේහි විනය පිටකයේ තුල සහ අභිධර්ම පිටකයේ තුල සඳහන් වෙන ආකාර කිහිපයක් ගැන විග්‍රහ කරගන්න බලාපොරොත්තු වන්නේ. අපි හඳුරන්නේ අපි සූත්‍ර පිටකයේ පිළිබඳව පසුගිය සති දෙක තුල සාකච්ඡා කරපු සාකච්ඡාවේදී කතා කළා කොහොමද හාමුදුරනේ දානය පිළිබඳව විනය පිටකේ අභිධර්ම පිටකේ සඳහන් වෙලා තියෙන්නේ. පෙරවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පිටකත්‍රයේම මේ දානය පිළිබඳව කරුණු දේශනා කරලා තියෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට අපි සූත්‍ර පිටකෙහි සඳහන් වන ඒ දස දාන වස්තු පිළිබඳව කතා කරන්නට යෙදුණා. අද විනය පිටකේ අපේ ස්වාමීන් වහන්සේ අහන විදිහට විනය පිටකේ ඇත්තම විනය පිටකේ ස්වාමීන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගේ හික්මීම පිණිස වදාළ සිකපද තමයි සඳහන් වන්නේ විනය කර්ම උපසම්පදා කරන පිළිවෙල මේ වගේ දේවල් තමයි විනය පිටකේ සඳහන් වන්නේ. නමුත් මේ දානය ඇත්තටම විනය පිටකේ සඳහන් වෙලා තියෙනවා. ශික්ෂාපද ගත්තත් ශික්ෂාපදවලත් මේ දානය පිළිබඳව යම් යම් ශික්ෂාපද සීකියාවල පවා දාහනේ වළඳන ආකාරය හරි සඳහන් වෙලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් විනය පිටකේ සඳහන් වෙනවා අපේ දායක කෙනෙකුටත් අපි හැමෝමත් දන්න චීවර, පින්නපාත, සේනාසන, ගිලන්පත. එහෙනම් ඒ අතර මෙතන මේ දාන වස්තු ගැන තමයි කතා කරන්නේ. මේ චීවර කියවම අපි මේ පොරවන සූරු. ඊළඟට පින්නපාත කියලා කොහොම ආහාර. ඊළඟට සේනාසන කියලා කිව්වම ආවාස කුටි ගෙවල්. ඊළඟට සාමධාන්ත මේ ගිලන්පස කිව්වම ඉතින් රෝගී විච්ච අවස්ථාවල ගන්න බෙහෙත් බෙහෙත් ඒ වගේම ගිලන්පස සවස්සට කැපසරු ඒ ගිලන්පස වර්ග. ඉතින් මේ ඔක්කොම ස්වාමීන් කල්පනා කරලා බලුවාම දාන වස්තු. එහෙනම් සිව්පසේ කියලා සිව්පසේ කියලා සඳහන් කරනවා. ඊළඟට අපි විනය ශික්ෂාපද ගත්තාම දැන් ප්‍රණීත භෝජන ශික්ෂාපදයේ කියලා ශික්ෂාපදයකුත් තියෙනවා. ඇත්තට බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව තථාගතයන් වහන්සේ මේ ප්‍රණීත භෝජන ශික්ෂාපදයේදී වදාරනවා යානිකෝපන කාමී ප්‍රණීත භෝජනානි සියති දම් පප්පී නවනේතම් තේනම් මදුපානිතම් මත්සෝ මන්සං කීරං දදි කිය. ඇත්තටම මේ ශික්ෂාපදයේදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ යම් කිසි දායකයෙක් යම්කිසි දායකයෙක් ඇවිල්ලා මතක් කළ ස්වාමීන් වහන්සේ වහන්සේට ඕනම දෙයක් අපිට කියන්න. යම්කිසි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඇවිල්ලා කිව්වොත් අපිට අම්මා තාත්තා කියලා හිතාගෙන ඕනම දෙයක් කියන්න කැමති දෙයක් කියන්න කියලා කිව්වොත් අපිට කියන්න පුළුවන්. එහෙම නැතුව අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඕනම දෙයක් කියන්නේ කැප ඕනම දෙයක්. කැප ඕනම දෙයක්. හරි. සමණයන් වහන්සේලාට වික්ෂුන් වහන්සේලාට කැප දෙයක්. එතකොට මෙන්න මේ කියන ප්‍රණීත භෝජන. මේ ප්‍රණීත භෝජන එහෙම කැපසරු කෙනෙකුට කියලා හරි වළඳන්න ඉල්ලලා හරි වළඳන්න පුළුවන් කියලා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා. සාමණේර වහන්සේලාට දැන් මේ ප්‍රණීත භෝජන හැටියට ඒ කාලේ නොයගි තෙල් වෙන්නදෝ ඊළඟට මේ පැණි සාකුරු ඒ වගේ දේවල් ඊළඟට මත්තු මන්තා පොඩි දෙයක් ඕනම දායකයෙකුට කියන්න පුළුවන් කොහොමද සාමාන්‍යම දායකයෙක් තෝරගන්නේ දායකය ඇවිල්ලා කියනවද ස්වාමින් වහන්සේ වහන්සේට අවශ්‍ය දෙයක් ඕන දෙයක් අක්කට දෙයක් අවශ්‍ය දෙයක් තියෙනවා නම් මට කියන්න කියලා එහෙම දැන්නුවට පස්සේ කියනවද එහෙම නැත්නම් හිතලා කියන්න පුළුවන්ද දායකයෙකුට නෑ දැන් ඇත්ත වශයෙන්ම අපිට දායකයාගේ පාර්ශ්වයෙන් ඒ කිරීම කෙරලා තියෙන්න කෙරලා තියෙන්න ඕන. එහෙම නැතුව දැන් අපිට දායකයන්ට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මොනම දෙයක්වත් විසුණු වහන්සේලාට දායකයන්ගෙන් ඉඳලා වළඳන්න පුළුවන් කමක් නැහැ. හැබැයි සමහර දැන් අපි වෙනම දන්නවා අපිට බොහොම හිතයිසි වෙනත් දායකයන්ටත් වඩා බොහොම හිතයිසිව ළඟින් ආදරණීය දායක වෙන්නවා. එහෙම. සියය ඇවිල්ලා අපිට නිතරම කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඕන දෙයක් කියන්න අම්මා තාත්තා කියලා හිතන්න. එහෙම. දැන් අපි වහන්සලට හරියම කැමැත්තෙන් ඉන්නවා කැමති දෙයක් දෙන්න කියලා. එහෙම ಗುಣ පුණාද එකපාරක් කියලා සමහර උපකින් අතනටත් වෙන අවස්ථා තියෙනවා. එහේ අනිත්‍යයි කියන හිඳ කියන ඇත්ත ඉන්නවා. එහෙමත් අවස්ථා තියෙනවා. නමුත් අපිට ඒක තේරෙනවනේ කෙනෙක් එහෙමයි. හදයංගම හදයංගම කියනකොට දැන් ඒ වගේ දායකයෝ තෝරගෙන අපිට බුදුරජාණන් වහන්සේ වදාරන මේ ප්‍රණීත බෝධන මේ මත්මාළු ආදී දේවල් පවා කොහොමද අර ඒ වචන ටික පොඩ්ඩක් පාලියෙන් සඳහන් කරපු වචන බොහෝ දෙනාගේ දැන ගැනීමට සිංහල මතක් නවනීතං තේලං මදු පාන්තං මත්සෝ මන්සං කීරං දදි. ඒතරොටි ඔව් කියලා කියන්නේ මොනවද? ඔය ඇත්තටම දැන් ස්වාමීනාට අද කාලේ දැන් ඔය ටික මතක් කරොත් සමහර අයට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම. දැන් අපි අපි අද කාලේ තියෙන ඉදිරි ගත්තොත් මේ ඔය ජීතේල්. එහෙම. හරි මේ පැණි ඊළඟට කිරි. එහෙම. ඊළඟට මේ කිරි වගේ දේවල් ඊළඟට හකුරු හකුරු ඊළඟට මස් මාළු කීරන්දක් කියලා කියන්නේ අර බිය කිරි නර ඒකට කියනවා මොකද්ද මේ මෝරු මෝරු මෝරු හදලා කිරි මේ බිය කරලා බිය කරලා හදලා ගන්න දේවල් අන්න ඒක කිරි බිය කරලා හදන ඔය කියනවා මේ ලුණු මිරිස් එහෙම කපලා දාලා හදන ක්‍රමයක් තියෙනවා අපේ ස්ථානවල හදනවා එහෙම දකුණු පළාතේ නේම හොඳටම හදනවා. එහෙම මට මතක අපේ මඩිහි මහානායක මහින්පාණන් වහන්සේට මාතර වැඩිහාම මාතර දායකයෝ බොහොම ඕනකමින් හදලා හදලා දෙනවා. ඉතින් එතකොට මෙන්න මේවා තමයි ප්‍රණීත භෝජන. ඉතින් මේ ප්‍රණීත භෝජන එහෙම නිමන්ත්‍රණය කරපු දායකයෙක්ගෙන් ඉල්ලලා හරි වළඳන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේවා අපි මේ දානය ගැන කතා කරනකොට දැන් ඇත්තටම මේ දානය කියලා කියන්නේ හැමෝටම පොදුයි. දැන් මේ අපිට දෙන්න කියලා අපි මේ කියන එක නෙවෙයි. දැන් ඇත්තටම සමහර ස්වාමින්වහන්සේලාට උනත් එහෙම ආකල්පයක් තියෙනවා මේ දානය කියන එක ස්වාමින්වහන්සේලාට දෙන්න ඕනේ කියන වගේ සංකල්ප තියෙනවා. ආකල්ප එහෙම අර පුරුදු වෙලා මොකද ලබාගෙන ලබාගෙන පුරුදු වෙලා අපි දිය යුතුයි කියලා එහෙම හිතෙන්නේ නැති අවස්ථා තියෙනවා. මම කියන්නේ එහෙම නෙවෙයි. අපිට දෙන තරමට තමයි ආනිසංස කියලා කියාගෙන පූජා කරව ගන්න ස්වභාවයක් තියෙනවා. පූජා කර ගන්න ස්වභාවයක් තියෙනවා. නමුත් ඒ දීම පුරුදු කරන්නේ නැහැ. නමුත් එදා අර සුමනා කියන රාජකුමාරිකාවත බුදුරජාණන් වහන්සේ වදාළේ පබ්බදිතස්ස උපකාරාණි පුඤ්ඤානි ගිහි මනුස භූතස්ස උපකාරාණි පුඤ්ඤානි දේව භූතස්ස උපකාරාණි පුඤ්ඤානි කියන අතර මනුස්සයන්ට දෙවියන්ට ගිහි භූතස්ස උපකාරාණි ගිහියන්ටත් ගිහියන්ටත් මේ හැමෝටම මේ පින උපකාර වෙනවා ඉතින් මට පුංචි කතාවක් අතර මතක් වුණා. අර සුමනා රාජකුමාරිකාව අතරම සුමනා රාජකුමාරිකාව කියලා කියන්නේ කොසල් මහ රජුරුවන්ගේ අග්‍රමහේසිකාවකට ඉපදිච්ච නියමයක් නේ. ඉතින් සුමනා බොහොම පුණ්‍යවන්ත කෙනෙක්. සුමනා දවසක් මේ එයාට පසු කාලේ මල්ලි කෙනෙක් ඒ මහේසිකාවටම තව දරුවෙක් ඉපදුනා. ඉතින් මේ දරුවා ඉපදුණු බොහොම පුණ්‍යවන්ත දරුවෙක්. මේ මේ දරුවා ඊට කලින් ආත්මයක කාශ්‍යප බුද්ධ ශාසනය උඹට මහානදම් පුරපු කෙනෙක්. ඒ මහානදම් පුරන කාලේ තවත් කල්යාණ මිත්‍රෙක් ස්වාමීන් වහන්සේ නමක් හිටියා දෙන්න එක තමයි ප්‍රතිපත්ති කිරුවේ. ඒක ස්වාමීන් වහන්සේ නම අර සාරාංග්‍යවත් හොඳට සම්පූර්ණ කරලා තියෙනවා. ආරාමයේ මත කියලා කියන්නේ සම්මාත මේ අර පින්ඳ පාති කරගෙන යනවා ගෙපිලෙවිලින් පින්ඳ පාති කරගෙන ඇවිල්ලා මුල් කොටස දන් දීලා තමයි තමන් අලඳන්නේ. ඒ සාරාණ්‍ය මත මේ සාරණ්‍ය මත ගැන වචනයක් කියන්න ඕනේ මේක අකණ්ඩවම එක දවසක්වත් කඩ නොකර කළොත් ඒක මහා පාතිහාරයක්. අවුරුදු 12ක් සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් මේ සාරාණ්‍ය මත සම්පූර්ණ කළා ඒ ස්වාමීන් වහන්සේ. අනිත් ස්වාමීන් වහන්සේ බත් අග්ගවත. බත් අග්ගවත කියලා කියන්නේ උන්වහන්සේ තමන්ට ලැබෙන ප්‍රමාණය විතරයි. වෙන පොඩ්ඩක්වත් අපිට දාන්න ගන්න. තමන් වල දණ්ඩ ගන්න මහානකම් පවත්වන විතරයි. දන් දීමක් නැහැ. දවසක් මේ ස්වාමීන් වහන්සේලා දෙනම කතා කරගෙන ඉඳිට එක අර සාරාණ්‍ය මත පුරණ ස්වාමීන් වහන්සේ කොහොමද ප්‍රතිපත්ති පුරන්නේ? ඉතින් ඔබ වහන්සේ කොහොමද කියලා අර බත් අග්ගවත පුරණ ස්වාමීන් වහන්සේ ඇහුවා. ඉතින් මම කිව්වා මම එහෙනම් මට ලැබෙන ප්‍රමාණය විතරයි මොකද මිනිස්සු මේවා බොහොම අමාරුවෙන් උපය ගන්න. ඒ නිසා මම මට ලැබෙන ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය විතරක් ලබාගෙන මම පරිහරණය කරනවා. මම ප්‍රතිපත්ති පුරනවා. මම මහානදම් පුරනවා. අර ස්වාමීන් වහන්සේ කිව්වා නෑ මම නම් එහෙම නෙවෙයි. මම නම් මේ පින්ඳ පාති ගිහිල්ලා මම මුල් කොටස මේ සාරාණ්‍ය වත පුරලා දන් දීලා ඉතුරු වෙන දේවල් තමයි මම වල දන්නේ මේ පින කියන එක අපි කාටත් උපකාරයි කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කළා. නමුත් මතක් කළාට මේ ස්වාමීන් වහන්සේලා දෙනවම නැමුන්නේ නැහැ. උන්වහන්සේලා දෙනවේ කරගෙන ක්‍රියාවම කරගෙන ගියා. සාරාණ්‍ය වතපුරණ ස්වාමීන් වහන්සේ සාරාණ්‍ය වත පිරුවා. අනිත් ස්වාමීන් වහන්සේ ඉබක්කගත සම්පූර්ණ කළා. ඉතින් මේ දෙනමකින් නිවන් අවබෝධ කළේ නෑ. ඉතින් දිව්‍ය ලෝකයට ගිහිලා ඉපදුනා. ඒ තැනදී පැහැදිලිවම වෙනස තිබුණා. සාරාණ්‍ය වතපුරණ ස්වාමීන් වහන්සේ බොහෝම ඉහළින් හැම සම්පතක්ම තිබුණා. නමුත් බක්කගත පුරුෂ සම්බන්ධයට වඩා අඩුයි. කොහොම හරි මේ සසර කැරිසලා අපේ බුද්ධ ශාසනය, ගෞතම බුද්ධ ශාසනය තුළ කොසල් මහරජතුමාගේ මාලිගාවේ මේ දෙන්නම ඉපදුනා. ඉපදෙලා මම අර කියපු සුමනා රාජකුමාරිකාවගේ මලනුවන් හැට තමයි මේ එක අර සාරාණ්‍ය වතපුරුපු සාමණේර ඉපදුනේ. දැන් අර බත්සංගවත සම්පූර්ණ කරපු ස්වාමීන් වහන්සේ ඒ රජනඳුරේම 16ක් කුසේ ඉපදුනා. ඉපදිලා දැන් මේ ඉන්නකොට අර නම් තබන දවසේ දැන් මේ බොහොම පුණ්‍යවන්ත ප්‍රතිපත්ති පුරුපු අයනේ. ඉතින් මේ පොන්ච දරුවට මේ ධාතු ස්මරණාමය පහළ වෙනවා. මෙයා දැක්කා මේකට මත දෙන්නම ඇවිල්ලා ඉන්නවා. දැන් මම සාරාණ්‍ය මත පුරුපු නිසා මම මේ කේක් මේ ලොකු මේ සිරිහාන් ගබඩාවක නැත්තම් මහා ඇඳක ඇඳක මම බොහොම සැප පහසුවෙන් ඉන්නවා. මගේ අනිත් කල්යාණ මිත්‍රයා දාසියගේ කුසේ ඉපදින අර ගොරෝසු තැනක රළු තැනක ඉන්නවා. ඒ වෙලාවේ මේ දෙන්න මේ ආමන්ත්‍රණය කරා අරයට දැන් බලන්න පිනේ තියෙන වටිනාකම කියන්නේ. මේක සොමනාවට ඇහුණා. සොමනාට ඇහුණාට පස්සේ මේක කාටවත් gedara කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේක මතක් කළා. ස්වාමීනි මෙන්න මෙහෙම කතාවක් මට මේ පුංචි දරුවෝ දෙන්නගේ ඇහුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පින කියන එක දැන් ඇත්තට දැන් අද කාලේ මම මේ කතාව සම්බන්ධව මතක් කරගන්නත් හේතු උනේ මේ ප්‍රතිපත්ති පුරන බොහෝ දෙනා හිතන අපිට මේ වැඩි ඔය දම්පින්කම් කරන්න ඕනේ අපිට ඕන කෙලින්ම ප්‍රඥාව අපිට ඕන කෙලින්ම මේ වැඩි මේ සසරේ ඉන්නේ නැතුව නිවන සාක්ෂාත් කරගන්න කියන ඒ මානසිකත්වයක් තියෙනවා. ඇත්තටම මේ කුසල් කිරීම සසර ගමන නවත්තන්න උපකාර වෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම මේ කුසල් සම්පූර්ණ කරන්න කියලා උදාහරණයක් දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම තථාගතයන් වහන්සේ දේශනා කළ කෙනෙක් කුසල් කරන්න බය වෙන්න සංකේතන. එතකොට දැන් බලන්න දැන් මෙතන මේ කතාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ මේ පැවිද්දෙක් වුණත්, ගිහියෙක් වුණත්, දෙවියෙක් වුණත් අපි කාටත් මේ දැන් මහානකම කරගෙන යන දැන් සමහර අවස්ථාවල අපි මේ අපි ගැන කියනවා නෙවෙයි දැන් මේ සමාජය ගත්තත් සිව්පසේ හරීම අමාරුවෙන් ලැබෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් අතර මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ හේතුඵලවාදයක් නේ හේතුවක් නිසානේ එතකොට ඒක තමයි සසර ස්වභාවය අපි හොඳට දන් දීලා තිබුණොත් ඒකයි මම කිව්වේ මේක පැවිද්දන්ට ගිහියන්ට විතරක් මේ දන් දෙන්න කියලා අපි මේ කියනවා නෙවෙයි ගිහි පැවිදි අපි හැමෝම ලැබෙන හැම අවස්ථාවකම මේ දානමය පින්කම ඉතා හොඳින් සිද්ධ කරන්න ඕනේ ඒක තවත් අන්තිම හේතුව තමයි අපි අර ඊවතාවේදී සාකච්ඡාවේදී මතක් කළා විදිහට මේ ලෝභය නැති කරගන්න ප්‍රාථමිකම දේ තමයි මූල ආරම්භය තමයි දානවත් පූජා කිරීම. එහෙමයි. අපි හන්නේ දැන් අර වහන්සේ සිහිපත් කළ සේින් හාමුදුරුවරුන්ටත් පින් උපකාර වෙනවා, ගිහියන්ටත් පින් උපකාර වෙනවා. ඒ වගේම හේතුඵල ඥාය අනුව හාමුදුරු කෙනෙක් යම් කිසි සූපස්සිය ලැබීම අතින් යම් ජීවියක් වැඩියෙන් ලැබෙනවා නම් ලැබෙන්නේ උන්වහන්සේගේ පුණ්‍ය බලය නිසා. දැන් එහෙම පින්යෙන් බොහෝ දේ ලැබෙන ස්වාමින් වහන්සේලා සිටිනවා. ඒ දිහා බලන මට ඇහිලා තියෙන සමහර අය කියන හාමුදුරු ඉතින් සුපිරි හාමුදුරු කෙනෙක් කියලා. එහෙනම් සුපිරි වෙන්නේ මොකද හාමුදුරනේ? ඒක තමයි සුපිරි වෙන්නේ Taman වපරපු දේ අනුව තමයි ලැබෙන්නේ. කර්මය සුපිරි වෙනකොට කරපු විපාකය සුපිරි. අනිවාර්යෙන්ම. ඒක වෙන දෙයක් නෙවෙයි. වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේලාට මම දැන් කිව්වේ අපි ඒක තමයි තථාගතයන් වහන්සේ වදාළේ මේක තනිකරම හේතුඵල හේතුවක් නිසා තමයි වෙන්නේ. එහෙම. ඒ පිනක් නිසාමයි. දැන් ඒකට අර කතාවට අනුව අපි හන්නේ පසුකාලීන වේ ළමයි දෙන්න මාර්ගඵල ලබා ගත්ත කියලා මොකක් හරි සඳහන් වීමක් තියෙනවද? ඔව් ඇත්තටම එතනදී සුමනා මාල මේ රාජකුමාරය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ මෙහෙම මෙහෙ වෙනසක් තියෙනවා. ඒ දෙන්නා නිවන් අවබෝධ කළාම එහෙම වෙනසක් තියෙනවා කියලා. පැවිදි වුණත් පැවිදි වුණත් වෙනසක් තියෙනවා. හැබැයි නිවන් අවබෝධ කළාට පස්සේ වෙනසක් නෑ දෙන්නම. එතකොට නිවන් අවබෝධ කරගැනීමේ වේගය මොන වගේ මට්ටමක තියෙනවද? කවුද ඉස්සෙල්ලා ඒ දෙන්නගෙන් අර ඇත්තටම සම්හාක එතනදී වේගය ගැන කිව්වොත් මෙහෙමයි. දැන් එක පැත්තකින් බැලුවොත් අපි හඳුරන්නේ දැන් අර සාරණීය වත පුරපු හාමුදුරුවෝ දානය මේ කළා තියෙන පිටපාද ගිහිල්ලා දාන කොටස් තුන දාණයට වෙන්නේ. එතකොට පත්තකවත පුරපු හාමුදුරු එක්තරා මට්ටකම සීලයට නඹුරු පොඩි ශික්ෂණයක් තිබිලා තියෙන්නේ. ආශාව තිබ්බට ගොඩාක් වළඳන්න පිළිගන්න ඒ ආශාව මැඩගෙන Tamanට ප්‍රමාණවත් දේ විතරක් අරගෙන ඉන්නවා. එතකොට ඒ පුරපු ප්‍රතිපදාව තුළ ක්ලේශ අඩුවීමක් දකින්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. අත්‍තරම ක්ලේශ අඩුවීමක් ඒ දෙනමගේම එතන තියෙනවා සම්මානස. දැන් අනිත් හාමුදුරුවෝ පින්නපාතේ වඩිනවා අද ගොඩක් හම්බුනොත් හොඳයි අනිත් අයටත් බෙදන්න පුළුවන් කියන ආකල්පය නිසා අනිත් අයට බෙදන්න පුළුවන් ආකල්පය කියන කෙනවා ඔව් ගොඩක් හම්බුන එක හොඳයි කියන ආසාවකුත් තියෙනවා. ඔව්. එහෙම ආසාවක් කියලා අපිට හිතන්න බෑ සාමාන්‍ය පිළ පාටකින් නැතනකොට. මොකද එහෙම ඇසෙන්නත් පුළුවන්. වැඩි පාලකට දැන් අපි මේ ප්‍රතිපත්ති දෙනමගේ සාමකාක ප්‍රශ්නේදී බලපුවාම දැන් අපි බත්තග්ගවත සම්පූර්ණ කරන ස්වාමීන් වහන්සේ බොහොම අල්පේච්චයි. එහෙනම් උන්වහන්සේගේ ඒ පැත්තෙන් අල්පේච්ච ඒ ආදි වශයෙන් උන්වහන්සේගේ ගුණ වැඩෙනවා. එහෙම. එතකොට අර අර ස්වාමීන් වහන්සේ ඉතින් අර දන් දෙන්න බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ දැන් අපි වුණත් එහෙමනේ අපිට උතුරා යන්න දන් දෙන්න තුනත් හරි සතුටුයි. එතනදී පොඩි වංශක ධර්මයකට ක්‍රියාත්මක වෙන බැරි කමක් නැහැ අපේ හන්දේ. නෑ ඇත්තටම මුංචි දෙයක් කියන්න පුළුවන්. නමුත් අපේ ස්වාමීන් වහන්සේ මේ එතනදී උන්වහන්සේට අර සබා ගන්නෙම දෙන්න තමයි. එහෙම. පූජා කරන්නම තමයි උන්වහන්සේගේ බලාපොරොත්තුව. මම ලබා ගන්නෙම දෙන්න වගේම දෙන්නෙම ලබා ගන්න හැබැයි එහෙමත් තියෙනවා. ඒතර සාහනද ඔතනදී තියෙන වෙනස තමයි අර සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන විදිහට මේ අර ප්‍රතිපාර ඉස්සර කවුද ඉස්සර වෙන්නේ කියන එකට වඩා මම දකින්නේ තින් සුවසේම එහෙම. මේ ගමන යන්න පුළුවන් අවස්ථාව කියන්නේ. සඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා කියලා කිව්වොත් තියෙනවා. <laughs> ඔව් ඒක ප්‍රතිපදා හොඳයි හැබැයි ටිකක් අවබෝධයේ පමාවෙන්. අපේ හාමුදුරු සිහිපත් කළ පරිදි අවබෝධයටපත් වුණාට පස්සේ ඒ කියන්නේ ඒ අරහත් ඵලයේ සුවයක් නෑ අපි දැන් ගත්තොත් මේ බුද්ධ ශාසනයේ සීවලි මහරහතන් වහන්සේ තමයි දැන් තථාගතයන් වහන්සේ පවා මේ දීර්ඝ මාර්ගයක ගමන් වඩිනකොට මේ සීවල ඉන්නවද කියලා අහනවා. ඒ කියන්නේ ඒ තරම් පාරමී ශක්තිය වැඩි. වැඩි. එතකොට ඇත්තට මේ උන්වහන්සේ ඉතින් සෞඛ්‍යලසුන්න සහ මහරහත් භාවයට පත් වුණා. ඉතින් ඒ වගේ මේ බුද්ධ ශාසනය හිටපු ලෝසකතිස්ස ස්වාමීන් වහන්සේට පින්ඳ පාත්‍රයක් ලැබුණේ නැහැ. ඉතින් උන්වහන්සේගේ මහත් මහානදම් පිරුවාර කර්ම විපාකයක් ආවා. ඉතින් ඒ නිසා උන්වහන්සේට ඉතින් අන්තිම පාත්‍රයට ගත්තාම බලන්නේ අකුසලයේ කියන එක රහතන් වහන්සේ නමකට උනත් පින්නපාති ගියහම හිස් පාත්‍රයක් වෙන්නේ. එහෙනම් වළඳන්න දාන ටිකක් ලැබුණොත් ඒක වළඳනකොටත් නැති වෙලා යනවා. ඒකනේ සරියුත් මහ රහතන් වහන්සේ පිරිනුවන් පාන දවසේ කවලා තියෙන්නේ. එහෙනම් අකින් අරගෙන අකින් අරගෙන උන්වහන්සේට වළඳවලා තියෙනවා. ඒකෙන් අපිට තේරෙනවා ඉතින් මේ අඩු වැඩිකම අඩු වැඩිකම අපහන්නේ ඒත් එක්කම දැන් මට මේ සාකච්ඡාවේදී ඇති වෙන ප්‍රශ්න අහනවාට සමා වෙන්න දැන් අපේ හාමුදුරු මේ සිහිපත් කළා බොහොම කුලූපක හිතයිශී දායක පිරිසක් ඇවිල්ලා කිව්වත් ස්වාමීනි දෙමව්පියන් ශේෂනකල කැමති දේවල් කියනවා නම් කැපසරුප් දේවල් ඉල්ලන්න කියලා. ඒ ඒ ඉල්ලන්න සුදුසු ප්‍රණීත ආහාර වශයෙන් අපේ හාමුදුරුවෝ නම් ටිකක් සඳහන් කළා. එතකොට කවුරු හරි කෙනෙක් ඒකන සඳහන් වෙන මස් මාංශ පිළිබඳව සඳහන් වෙනවා. එතකොට අපි හන්නේ දැන් හිතවත් දායකයෙකුට කවුරු හරි හාමුදුරු කෙනෙක් කිව්වොත් මස් මාළු ටිකක් හදාගෙන આવොත් හොඳයි කියලා. එතකොට එහෙම කියන එක තුල අර ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයට සම්බන්ධ වීමක් තියනෝද කියලා පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් හොඳයි එහෙම කියනවද? නෑ එතනදී ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපි ගත්තොත් අර මට මතක් වෙන්නේ සද්දාතිස්ස මහරජුරු. එහෙමයි. ඒ සද්දස්ස මහරජුර අර අර අපි මීට කලින් කතා කරා අර වටුමස් ඛණ්ඩ අවුරුදු 3ක් එතුමාට හිතිලා අවුරුදු 3ක් මේ වටුමස් ඛණ්ඩ කැමැත්තක් ඇති වුණා. නමුත් මේක කිව්වොත් වතු ඕන තරම් මිනිස්සු මරාගෙන එනවා. එහෙම. නමුත් එතුමා ඒක කියන්නේ නැතුව අවුරුදු 3ක් ඉවසගෙන හිටියා. එහෙම. අන්තිමට තමන්ගේ අමාත්‍යවරයෙකුට කියලා සිල් රකින්න උපාසකෙක් හොයාගත්තා. සිස්ස කියන මේ කුම් තරුණයා. ඒ තරුණයා ගෙනලා පරීක්ෂණයක් කළා මෙයා මේ මේ සත්ව ඝාතනය කරන්නේම නැද්ද කියලා. කුකුලෙක් කියලා කිව්වා මේක මේ ආකාර 10කට හදාගෙන ඉන්න කියලා. ඒ වෙලාවේ තිස්ස කිව්වා අනේ අත මේ ආකාර 100කට උනත් මං හදාගෙන ඉන්නම්. හැබැයි මට මාංශයක් ලැබුණා. මේ කුකුලා නම් එහෙම කරන්න බෑ. අන්තිමට සද්දාතිස්ස රජුරෝ දන් ගෙඩියට යවුවා මේ ළමයාව. යවලා රාජපුරුෂයන්ට කිව්වා ඒ දංගෙඩිය ඔළුව තියලා බෙල්ල තියලා කුකුල අතර දීලා කියන්නේ මේ වැඩේ කරන්න. නැත්තම් මැරෙන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ රජුරෝ කියපු විදිහටම අර ළමයාට අර තරුණයාට මේ කුකුල දීලා කිව්වා මේක දහාකාරයට හදාගන්න. නෑ මම මේ කුකුලට අබේ දෙනවා මම මගේ ජීවිතේ මම පූජා කරනවා කියලා මේ තරුණයා ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ තරුණයා රජුරෝ ළඟට එක්කන් ආවම රජුරෝ කිව්වා දරුවෝ ඔබ වගේ ළමෙක් තමයි මම හෙව්වේ. මට මෙන්න මේ වගේ ආසාවක් ඇති වෙලා තියෙන වටිනාකමක් ගන්න. ඉතින් එතකොට දැන් අපි තෝරගන්න ඕන දැන් ඉතින් මේ වටිනාකමක් ගන්න කියන අපි කතාවක් කියලා මේ එහෙම කතාවක් හොඳයි. එතකොට දැන් මේ අන්තිමට මේ හිස්ස තරුණයා අර වැද්දන් මරාගෙන යන තැනකින් කැලේ කෙලවට වෙලා බලාගෙන ඉඳලා ඒ වතු මාංශ දිනන දැකලා ඒවා මිලට අරගෙන අද්දුරන්ට හදලා ගෙනලා දෙනවා. ඉතින් එතන ඒ වගේ ස්වාමීන් මට ඒක මතක් වුණා. දැන් අපි එහෙම මාංශයක් ගැන කියනකොට ඒ වගේම මට පොඩි මතක් වීමක් වුණා. ඔව්. අර වටුමස් ගන්න ආසාවෙන් අර අහිංසක තරුණයාගේ හිතට රජුරෝට එක ලොකු බයක් දීලා දෙන මරණ වයසෙත් දීලා තියෙනවා නේද අපේ හැම. ඒ කියන්නේ ඉතින් අර දහංගෙඩියට ගිහිල්ලා ඔළුව කපන්න හිස ගසා දාන්න තරම් යම්කිසි මේ දෙයක් කරනකොට ඒ දරුවා අනිවාර්යයෙන්ම ත්‍රාසයේ බයටපත් වෙනවා. ඔව් බයටපත් වෙනවා. නමුත් ඒක එතන පරීක්ෂණයක් කරේ. පරීක්ෂණයක් කරේ. ඔව් ඒක මොකක්ද? ඒ තුල අකුසලයක් එනවා. ඔව් ඒ තුල. ඒ සාමාන්‍ය සාමාන්‍යයෙන් කවුරුත් නොදකින දෙයක් දකිනවා. නමුත් එතනදී සද්ධාතිස්ස මහරජුරෝ මේ පංචශීල ප්‍රතිපදාව ඒ තරම් හොඳට ආරක්ෂා කළා. ඒ නිසා තමයි එතුමා බය වුණේ රජ කෙනෙක් කිව්වහම කොහෙන් හරි ගේන්න බලනවනේ. ඒ එතකොට සාමාන්‍යයෙන් අපි උනත් දැන් අපි මාංශයක් කෙනෙකුට අපි මාළු අල්ලන කෙනෙකුට කියන්නේ නෑනේ. අපිට මෙන්න මේක කරන්න නැත්නම් ඊළඟට මේ දඩයන් කරන කෙනෙකුට අපි කිව්වොත් අපිට මෙන්න මෙහෙට වුණ මේ අහවල් මාංශය වුණ කිව්වොත් එයා කොහොම හරි අපි දැන් කියන්නේ අපි ඇසුරු කරන සදහැවක් ඒ වගේම පන්සිල් ආරක්ෂා කරන, ඒ වගේම නිතරම බණ අහන, ඒ වගේ කෙනෙකුට, ඒ වගේ කෙනෙකුගෙන් මම හිතන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධිය මොන විදිහටවත් ඒගොල්ලෝ අපි වෙනුවෙන්ම ගිහිල්ලා මරවලා එහෙම ගන්න ස්වභාවයක් නැහැ. ඉතින් හැබැයි අපි අර කිව්වහම අපිට දැනෙනවා මේක මා වෙනුවෙන් හදාගෙන ආපු එකක් කියලා. ආපු එකක් කියලා දැනෙනවා. නමුත් ඒක මා වෙනුවෙන් මරපු එකක් කියලා දැනීමක් විතර ඇති වෙන්නේ. ඔව්. ඒ හින්දා ඒ ඒ විදිහට පරිභෝග කරා කියලා ඒක අකුසලයකට පවකට. ඔව් දැන් අත්‍තරම මෙතනදී ශ්‍රවණක අපි දෙනම විශේෂයෙන්ම මේ ශ්‍රවණය කරන පින්තුලට මතක් කරන්න ඕන. දැන් අත්‍තරම දැන් අපේ අදහසක් නේ අපි දැන් මම මම හිතන අපේ ස්වාමීන් වහන්සේමත් එහෙම අපි කවදාවත් නදායකයන්ට මෙහෙම හිංසක පදයක් තිබ්බට අපි අරක හදාගෙන ඉන්න මේක සාමාන්‍ය මේක හදාගෙන ඉන්න කියලා මාර්ග විශේෂයෙන් කියලා නැහැ එතකොට අපි මේ කියන්නේ අපේ අදහස නෙවෙයි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට වදාළ සුඛපදේ ස්වභාවය. එහෙම. උන්වහන්සේ වදාළ මෙන්න මේ කියන ප්‍රණීත භෝජන උන්වහන්සේගේ මහා කරුණාව. මේ ශාසනය පැවිදිලා මහානදම් පුරන කෙනෙකුට දැන් අම්මත් දැන් ගෙදර ඉන්න කෙනෙකුට නම් තමන් කැමති දේ හදාගෙන වළඳන්න පුළුවන්. එහෙම. නමුත් මේ අනුන්ගෙන් යැපෙන ජීවිතයක් මේ පරිහරණය කරන මේ සරල ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේ නමකට ඒ වගේ ආසාවක් කැමැත්තක් ඇති වුණොත් භාගතුන් වහන්සේ වදාළේ තමන්ට එහෙම නිමන්ත්‍රණය කරපු දායකයෙකුට කියලා ඒක ඉල්ලගෙන හත් වළඳන්න පුළුවන් කියලා. ඒකයි ඉතින් මෙතන විශේෂයෙන් අපි නැත්නම් එහෙම කියන්න නැති වුනහම සමහරට ඒ ආශාව නිසාම හාමුදුරන්ගේ හිත ටිකක් සලිත වෙලා භාවනාවට කුසලයට යෙදෙන්න තියෙන ඊට කඩක් නැති වෙන පුළුවන්. ඇත්තටම මහානකම්මට පවා හානියක් වෙන්න පුළුවන්. ආහාර සප්පාය කියලා කියන හිතකර ආහාර ලැබුණ නැති වුනහමත් භාවනාව බිඳ වැටෙන අවස්ථා තියෙනවා. දැන් අර අනාගාමි මාතාවක් හිටිය තුමිය මේ ස්වාමීන් වහන්සේලාට කැමති කැමති ආහාර දීලා ඒ සප්පාය ආහාර පාන දීලා ස්වාමීන් වහන්සේලා නිවන් මාර්ගඵල දක්වා අරගෙන කියලා කියනවා මේ බුද්ධ ශාසන මාතාව. එහෙමයි. එතකොට අපි හන්දේ තම විනය පිටකයේ සම්බන්ධයෙන් කොහොමද මේ දාන සම්බන්ධව ඊළඟට සාමනාත දැන් අතට විනය පිටකයේ ඔය වගේ ශික්ෂා ශාපද සඳහන් වෙනවා. මට තව ගොඩාක් මේ ආහාරය සම්බන්ධව නම් ශික්ෂාපද නම් තියෙනවා. එහෙමයි. ඊළඟට මේ ආහාර වැළඳීම සම්බන්ධව දැන් තථාගතයන් වහන්සේ පුදුම විදිහට ශික්ෂාපද පනවලා තියෙනවා. දැන් දාන වන්දන ආකාරය හත්ත නීලේකම් දාන වන්දල අතලෙව කන්දපා කියනවා. පත්ත නීලේකම් දාන වන්දල පාත්‍රයේව කන්දපා කියනවා. සාම්සේනහත් වෙන පාණී කාලකම් ඉඳුල්ලකින් හැඳි ගෑරු නිකන් කෝපල්ලන් දෙපා කියනවා. ඊළඟට සුරුසුරු කාරකම් මේ කිරි කැඳ ආදී වෙනකොට සුරුසුරු කියලා බොන්න එපා කියනවා. චපු චපු කාරකම් මේ පළතුරු ඇපල් වගේ දේවල් හපනකොට චපු චපු කියන සද්දෙන් හපන්න එපා කියනවා. ඉතින් බලපුවහම විනය පිටකේ ගොඩාක් ශික්ෂාපද තියෙනවා මේ දාන හා සම්බන්ධව. එහෙනම් එතකොට අපි හන්නේ ඊළඟට අපි සාකච්ඡා කරමු මේ අභිධර්ම පිටකය තුලින් කොහොමද මේ දැන් ඒට ප්‍රවේශ වෙන්න කලින් අපි හන්නේ මට තවත් දෙයක් දැනගන්න ඕන. දැන් දානේ සම්බන්ධයෙන් කරනකොට අපි මේ සාංගික දාන කියන ධනයට ගත්තහම අපේ සමාජේ ගොඩාක් අය අතරේ තියෙනවා මේ දාන සාංගික දානයක් වෙන නම් උපසම්පදා හඳුරු හතර නමක් ඉන්න ඕන. ඔය ආදී වශයෙන් මේ අර විනය කර්ම කරනකොට ඝන පූර්ණයේ තියෙන්න ඕන වගේ මේ දානයටත් එහෙම ඝන පූර්ණයක් ස්වාමීන් වහන්සේගේ සංඛ්‍යාවක් සම්පූර්ණ වී කියන මතයක් අපේ ලංකාවේ බෞද්ධ ජන සමාජය තුල තියෙනවා. ඒක හරියද? කොහොමද ඒක ගලපගන්නේ අපි? ඇත්තටම අපි සානක හොඳම ප්‍රශ්නයක්. මොකද මිනිස්සු අතර ඒ ප්‍රශ්නේ හරියට බහුලව තියෙනවා. එහෙම. ඉතින් අපේ මේ බුද්ධ ශාසනය තුල මේ විනය පිටකයේ සඳහන් වෙන විදිහට මේ විනය කර්ම වලට ඒ සංඝයාගේ ප්‍රමාණ තියෙනවා. දැන් සතු වර්ග සංඝයා, පංච වර්ග සංඝයා, දස වර්ග සංඝයා, විශේෂ වර්ග සංඝයා, අතිරේක විශේෂ වර්ග සංඝයා කියලා මේ වර්ගීකරණය වෙනවා. එහෙම. ඊළඟට බුද්ධ ඒ විනය කර්ම පැත්තේ. එහෙම. දැන් අතරම චතුවර්ග සංඛ්‍යා කියන්නේ චතුවර්ග සංඛ්‍යා ගත්තාම සංඛ්‍යා හතර නම. එහෙනම්. ඒ අතරම හතර නම අපි ගත්තාම ස්වාමීන් වහන්සේ ඒ වගේ හතර නමක් අවශ්‍ය කරන්නේ මොන වගේ විනය කරනවද? ඔව්. දැන් අතරම බුද්ධ ශාසනය කියලා කියන්නේ මෙන්න මේ හතර නම. එහෙනම්. දැන් අපිට උපසම්පදා විනය කර්මයක් කරන්න පුළුවන් අවම වශයෙන් හතර නමක් හිටියොත්. දැන් අපි දැන් බුද්ධ ශාසනය කියලා කියන්නේ දලදා මාලිගාව දන්තදාතුන් වහන්සේට නෙවෙයි. රුවන්වැලි සෑය වැඩ සිටින ඒ ද්‍රෝහණයක් සර්වඥ ධාතුන් වහන්සේලාට නෙවෙයි. ජයසිරි මහා බෝධිරාජනන් වහන්සේට නෙවෙයි. හැබැයි ඒවා අපිට මුදුන් මල්කඩ අපිට මහා වටිනා වස්තු. නමුත් ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනය කියලා කියන්නේ සිල්වත් ගුණවත් උපසම්පදා වික්ෂුන් වහන්සේලා මේ මහානකම ආරක්ෂා කරගත්ත ස්වාමීන් වහන්සේලා හතර නමක් හිටියොත් ඒකට ඒකෙන් අපි කියන බුද්ධ ශාසනය කියලා. බැරි වෙලාවත් ඒ හතර නම්ෙන් එක නමක් හරියි. අපවත් වුණොත් උපයදී වුණොත් බුද්ධ ශාසනය අපේ දාට කියන බුද්ධ ශාසනය විනාශයි කියන අය මොන විදිහට බුද්ධ ශාසනය පිටවන්න බෑ. ඒ කියන්නේ යම් රටක යම් රටක යම් රටක නේ දැන් දැන් අපි හිතමු මේ ලංකාවේ ඉන්න ඔක්කොම හාමුදුරුවරු උපසම්පදාව ගිලිහිලා ගිහිල්ලා හතර නමක් ඉතුරු වෙලා ඉන්නවා. උපසම්පද පිරිසිදු සිල්වත් හාමුදුරුවෝ උපසම්පදා ඒ හාමුදුරුවෝ හතර නමගෙන් එක නමක් අපවත් වෙච්ච දවසට ලංකාවේ බුදු සාසනය නැහැ. ඊට පස්සේ තමයි පිට රටවල් වලට ගිහිලා මේ උපසම්පදා ස්වාමීන් වහන්සේට වඩම්මගෙන ඇවිත් මෙහි උපසම්පදායෙන් උපසම්පදා දැන් උසියන් රටේ මේ සාමාන්‍ය අමරපුර කියලා කියන්නේ ඇත්තටම බුරුමෙන් තායිලන්තයෙන් ගෙන ආපු උපසම්පදාව. ඒ ඇත්තට මේ ලෝකේම යම් කිසි දවසක මුක්සුන් වහන්සේ නැති වුණොත් එදාට බුද්ධ ශාසනය නැති වෙනවා. එතකොට සාමාන්‍ය විනය කර්මවලදී දැන් ඔය වගේ එක එක දැන් පංච වර්ග දැන් කත්න පින්කමට පස් නමක්වත් වෙන්න ඕන. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ විදිහට දැන් ওই අබ්බහන කර්මයක් වගේ 20 නමක් හරි 21 නමක් හරි ඒ ඒ වගේ විනය කර්ම වලට ඉන්න තරමට ඒ වගේ විනය කර්ම වල වටිනකම් වැඩි. වටිනකම් වැඩි. ඒකට අනිවාර්යෙන් ඉන්නම ඕන. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේ මේ ওই දානමය පින්කමේදී මම හිතනවා අපේ දායක පින්නතන ඕක පටලවගෙන තියෙනවා. එහෙම. දානමය පින්කමක් දායකයෙක් සිද්ධ කරනකොට සංඝයා හතර නමක් ඉන්න ඕනේ නැහැ. දැන් අපේ බොහෝ දෙනෙක් හිතනවා දැන් අද අපේ මේ කැමරා ශිල්පී මහත්මයාම අපේ ජීවිතාල් සාකච්ඡාව කරන වෙලාවේ හෙව්වා මේ සම්හත මේ සංඝගතසතු දානයක් දෙන්න මේ අටපිරිකරක් පිරිකර ඕනමද කියලා කියලා කොහොමද මේ සංකල්ප හදාගත්ත දේවල්. ඒත් ඇත්තටම සංඝසතු දානයක් දෙන්න ස්වාමීන් වහන්සේ සාමණේරයටත් පුළුවන්. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වුණත් බොහෝම ගෞරවයෙන් උන්වහන්සේට සංඝයාගේ ගුණ සලකලා ඒ දානමය පින්කම සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් ඊළඟට උපසම්පදා විසුණාසල අපි ගත්තොත් නැත්නම් එක නමක් හොඳටම ප්‍රමාණවත්. අපි සාමාන්‍යයෙන් කියනවා අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයටමයි මහා සංඝරත්නය අරමුණු කරගන්නේ කියලා. එක නමක් මුල් කරගෙන මේ තුන් කාලයටමයි ස්වාමීන් වහන්සේ අරමුණු කරගන්න පුළුවන් නේද? අරමුණු කරගන්න පුළුවන්. දැන් අර මට මතක් වෙනවා උග්ග සිටුතුමාගේ උග්ගනේ සහ යම් සිටුවරේගේ කතාවක් එතුමා ඇත්තට මේ දන් දීපු විදිහ මේ සංඝයාට කියන එක. එතුමා දවසක් ගිහිලා ජේතවනාරාමයට ගිහින් මටත් අද මේ සංඝයා වහන්සේලාගෙන් නම් මේ දානෙට ඉල්ලු ආරාධනා කරනවා. ඒ එතුමාට එදා ලැබුණ එක නමයි. ඒ ඒ ලැබිච්ච ස්වාමීන් වහන්සේ ඔය චබ්බග්ගේ ස්වාමීන් වහන්සේට කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් බොහොම දුස්සීල ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මෙතුමා ඒක බරක් කරගත්තේ නෑ මේ ස්වාමීන් වහන්සේ වඩම්මලා හැබැයි එතුමා ඒ ස්වාමීන් වහන්සේගේ අඩුපාඩු ඇස් දෙකෙන් හොඳටම දැකලා තියෙනවා. වගේ උන්වහන්සේගේ චර්යාරතාව මේ ඔක්කොම මේ දායකතුමා දන්නේ. නමුත් හොඳට මල් අතුරලා ඊළඟට පාවඩ දාලා මේ චේසක් තියලා ගෙදරට දාන එක වන්දලා පුදුම විදියට ප්‍රණීත භෝජන වලින් මේ ස්වාමීන් වහන්සේට දාන හොඳට පූජා කරලා පසඟ පිහිටවවා වැඳලා පාත්‍ර සෝදලා හැම වතක් පිළිවෙතක් ඉතාම ක්‍රමානුකූලව සිද්ධ කරනවා. දැන් මේ ස්වාමීන් හරි පුදුමයි මං ගැන හොඳටම දන්න මේ සිටුවරයා මට මේ විදිහට දාන දුන්නා. ඉතින් මුන්නහන්සේ මොකද කරේ? හවස් කාලේ මේ පන්සලේ මොන හරි වැඩක් කරගන්න උදැල්ලක් අවශ්‍ය වෙනවා. උදැල්ලක් අවශ්‍ය වෙලා මේ සිටුවරයා ගෙදරට ගියාම උදැල්ලක් ගන්න සිටුවරයාට කියන මට උදැල්ලක් ඕන කියනකොට සිටුවරයා ඒ ළඟ තිබිච්ච උදැල්ල විසිකලා නරය යන්න කියනවා. දැන් මේක හරි පුදුමයි. දැන් මේ ගෙදර හිටපු කට්ටියට පුදුමයි. අද උදේ ඔයා මේ ස්වාමීන් වහන්සේට මේ වගේ මහා පොදුම ගරුත්වයකින් දාන දුන්නා. දැන් මේ විදිහට උන්වහන්සේ ආවට පස්සේ නැගිටින්නේ නැතුව උන්වහන්සේම පැත්තට ගැල්ල ඉහි කරා. ඉතින් ඒ වෙලාවේ මේ මේ සිටුවරයා කියනවා මම උදේ දාන දුන්නේ සරියුත් මුගලන් ආනන්ද කාශ්‍යපාදී මේ මහා සංඝ පරම්පරාවෙන් පැවතෙන සංඝයා. සංඝයා අරමුණු කරගෙන මම මේ දාන දුන්නේ. දැන් මේ මම මේ ශ්‍රාවණාසේ මේ පැත්තේ මම කියන්නේ එහෙම අපේ දුස්සීල ස්වාමීන් වහන්සේ නමකට උනත් අඩුපාඩු තියෙන ස්වාමීන් වහන්සේ නමකටත් එහෙම කරන්න කියන එක නේ මම මේ කියන්නේ. එහෙම කරන එක ඉතර සුදුසු නෑ. නමුත් අර බලන්න දැන් මෙතන ගන්න තියෙන ආදර්ශය අර සංඝ සතු දානයක් දෙනකොට අර සංඝයාගේ ගුණ සැලකලා එතන හිතේ පුද්දලයා කවුරු වුණත් ඒ දානේ ඊටාම ගෞරවයෙන් සිද්ධ කළා. හැබැයි පුද්දලික වර උදැල්ලක් ඉල්ලන්න ආපු වෙලාවේ ඒකින් ඒ අඩපාඩු දන්නවා. ඒ නිසා ඒ විදිහට බුදල්ල ඉති කරලා තියෙනවා. හැබැයි උදල්ල වුණත් අර විදිහට දුන්නා නම් යට කියන වැඩි හරි කරගන්නත් පුළුවන්. ඔව් ඒ එහෙම දුන්නා නම් ඒකත් ඇත්තටම මේ ඒ කියන්නේ ද්වේෂය මැඩපවත්වාගෙන ද්වේෂය මැඩපවත්වාගෙන අත්‍යවශ්‍ය සාහනක් උදාහරණ මෙතන අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ සංගසතු දානමේ ඉතේ පින්කම කරන ආකාරය. එහෙම. එතකොට ඒ අනුව අපිට පැහැදිලි වෙනවා සංඝ සත්දානය පූජා කිරීම සඳහා ස්වාමින් වහන්සේලාගේ සංඛ්‍යාත්මක භාවය ප්‍රමාණය අත්‍යවශ්‍ය දෙයක් අවශ්‍ය දෙයක් නෙවෙයි. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වඩන්නට හරි ස්ථානයේ තුන් කාලයකමයි මහා සංඝරත්නය අරමුණු කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සංඝ සතු කරලා දානේ පූජා කිරීමේ හැකියාව තියෙන බව තමයි සඳහන් කරන්නේ. ඒක ආන්දරණේ දැන් මෙතනදිම එන වචන දෙකක් මේ පුද්ගලික දාන සහ සාංගික දාන කියනවා. දැන් මේ අර සිටුතුමා සම්බන්ධයෙන් ගත්තොත් එතුමා උදේ සාංගික දානයක් දුන්නා. ඔව්. ඒක පුද්ගලික වුණාද දවල් උදැල්ල දෙනකොට? ඔව් ඒක ඒ අවස්ථාවේදී එතුමා මම ඒක කොහොමද අපි ඉස්සරහට විග්‍රහ කරගන්නේ? ඔව් ඒක ඇත්තටම පුද්ගලික අවස්ථාවක්. අපි දැන් මේකම ඒ කතාව අල්ලගෙන ගියොත් සමහර විට මේ ශ්‍රවණය කරන අය මේක වැරදි විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි අවධාරණයෙන්ම කියන්නට ඕන ස්වාමීන් වහන්සේ නමකගේ දැන් විසුණු වහන්සේලාගේ සීලය පිළිබඳව කොතනවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ නේ මේ ගිහියන්ට හොයන්න අර සාන්ත සිල්වත්ද මේ සාමනාද සිල්වත්ද අපිට ස්වරූපෙන් හොයන්න පුළුවන් කමක් නෑ ඒක අපි හොඳටම අවධාරණය කරගන්න ඕනේ නැත්නම් සමහර වෙලාවට අද බොහෝ ගිහියෝ දැන් අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා මේ ස්වාමීන් වහන්සේලාගේ සිල්වත්කම් කම් මයින මුන්න හරිම ප්‍රාථමිකයි. මම දැක පහුගිය දවසට අන්තර්ජාලයේ තියෙන අපි හඳුරන්නේ මේ එහෙත් කොහොමද දන්නේ නැහැ. ඔව්. සෑම පන්සලකම පන්සලේ ඉන්න ලොකු හාමුදුරන්ටත් වැඩිය හාමුදුරන්ගේ විනය හොයන දායකයෙක් ඉන්නවා කියලා. ඔව් ඒක නම් අනිවාර්යෙන්ම. ඒක ඒක තියෙනවා. මොකද ඒ එහෙම අර පොඩ්ඩක් දැනගත්ත දැන් සමහරලාට ඉතින් ඒවා මේ ඒ අඩුපාඩු සොයන්නම පිරිසක් සකස් වෙලා ඉන්නවනේ සමහරවිට. එහෙමයි. අර මට මතක් වෙන අපේ අර මේ විද්‍යෝදය පිරිවෙන හිටපු අපේ පැලිවිතියේ සෝරත ස්වාමීන් වහන්සේ. එහෙමයි. මම හිතන්නේ සාමාන්‍යයෙන් අහලා ඇති. ඉතින් උන්වහන්සේ ඔය අපේ ත්‍රිපිටක මේ පරිවර්තන ස්වභාවය මහත් ප්‍රධාන තැනක් උසලපු ස්වාමීන් වහන්සේ නම. එහෙමයි. උන්වහන්සේලා මේ බණ කියනකොට බොහොම පෙළ දහම කියලා ඊළඟට අටුවාව කියලා ටීකාව කියලා බොහොම පිළිවෙලට ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒක වාසිකෙක් ඉඳලා කියනවා මේ වාසිකය මේ අපේ ස්වාමීන් වහන්සේ කියපු කතාවට මේ කුලි සම්බන්ධයක් නේද මම කියන්නේ. එහෙමයි. ඉතින් මේ වාසිකතුමා හැමදාම ස්වාමීන් වහන්සේලා බණ කියනකොට මම හිතන්නේ එයා උපවැදිච්ච කෙනෙක් හෝ ධර්මය හොඳට දන්න කෙනෙක්. ඉතින් ස්වාමීන් වහන්සේලා බණ කියලා ඉවරනම ආද අපේ හාමුදුරන අතන කියවුන්නේ නෑ නේද? මේක කියවුණා නම් නේද හොඳ කියලා හැමදාම ඒ අඩුපාඩුවක් කියනවා. ඉතින් මේ වැලිවිටි සෝරත ස්වාමීන් වහන්සේ බණ කියනකොට මෙයාට අඩුපාඩුවක් අල්ලගන්න බැරි වුණා. අල්ලගන්න බැරි වෙලා මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අර විදිහට වෙනද වගේම ඇවිල්ලා කියනවා බණ ටික නම් හොඳයි. හැබැයි උගුරු සෙම තිබුණා නේද? කියලා මේ මොන හරි පුරුදු වුණාට හොඳයි සෙවණන් වැඩි කියලා. <laughs> මරණ හොඳයි සෙවණන් වැඩි කියලා කියනවා. ඒකෙන් ස්වාමීන් තේන්නේ දැන් අර අපේ ස්වාමීන් මතක් කළා වගේ සමහර ගිහි උදවිය බිතුන් වහන්සේලාගේ සීලය පිළිබඳව හොයන්න විමසන්න ඒවාට ගියොත් ඒ ගිහිව පිරිනනවා. අත්දැකීමෙන්ම දන්නවා මම මේ කියන්නේ අනිත් අපේ හඳුරන්නේ ගිහි අයගේ වැරදි හොයලා ගිහි අයට කිව්වහම ඒ අය දක්වන ප්‍රතිචාරය ඒ කියන වැරදි කියන කෙනාට බොහොම භයානකයි. භයානකයි. ආමුදුරුවන්ට කිව්වහම ඉතින් ආමුදුරුවෝ එහෙම දානු විදි ප්‍රතිචාර එල්ල කරන්නේ නැහැ. කරබාගෙන කරබාගෙන. ඉන්න නිසා සමහර වෙලාවට බය නැතිව නිර්දය විවේචන ඉදිරිපත් කරන වෙනත් පුළුවන්. ඉදිරිපත් කරනවා. ඉතින් මේක අපි දැන් මේ විසුන් වහන්සේලා අපි දෙනම ස්වාමීන් වහන්සේලා ඉතින් අපිට මේ බයින් දෙපා දොස් කියන්න දෙපා කියන එක නෙවෙයි ඔය අත්ංග පැත්තෙන් විශේෂයෙන්ම මේ ස්වාමීන් වහන්සේලාගේ දේවල් සොයන්නේ නැතුව අර අර සිටුතුමා කරපු ආකාරයට ඇත්තටම බොහොම අපි සංගයා දැන් කාතාව කන්ටක කාලේ ස්වාමීන් වහන්සේ මේ ඒ කාලවල වලට කියන්නේ ටල් එක දානවා වගේ කහපතියක් හරියට හරියට නැත්තම් මේ අපේ මූලක් බඳ ගන්නවා ඉතින් බලන්න ලෞතර බුදු සංගයා හැටියට කියන්නේ එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒගොල්ලෝ සංගයා කියලා ඒගොල්ලෝ ප්‍රතිඥා දෙනවා නම් අර සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යපාදී මහා සංඝයා අරමුණු කරගෙන අරායක දාන දුන්නත් ඒ ආනිසංස ලබන්න පුළුවන්. ඒ නිසා මේ පුදුම දෙයක් මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒතර අපි හාමුදුරනේ දැන් මෙතෙන්දීම අපි විස්තර කර ගන්න ඕන මේ පුද්ගලික දාන සහ සාංගික දාන කියන එක ඒ සම්බන්ධයෙන් මට මෙහෙම අහුවොත් මම දැක සමහර තැන්වලදී සරියුත් හාමුදුරුව බුදුරජාණන් වහන්සේට පූජා කරන දානෙහිද වැඩි ආනිසංසයි බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරන්ට පූජා කරන දානෙට වැඩිම ආනිසංස. එතකොට සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට පූජා කරන දානේ තමයි ආනිසංස වැඩි කියලා. ඇයි ඒ ඒ සංඝයාගේ වටිනාකම ඉස්මතු කරන්න? ඔව් එතන එහෙමත් පුළුවන්. නමුත් සම්මත එතන නම් විශේෂයෙන්ම බුදුරජාණන්සේ දක්ෂිනාල් බංග සූත්‍රයේදී පැහැදිලිවම වදාහරනවා මේ සාංගික දානේ තරම් ගහම්බිර දානයක් නැහැ. එහෙනම් පුද්ගලික දාන අතර උතුම්ම දානි සම්බුද්ධත් පූජා බුදුරජාණන් වහන්සේ හම්බර පූජා කරන දානය. ඒත් ඉක්මවා යන විදිහේ එයත් ඉක්මවා යන දානය දානය තමයි මේ සංඝයා උදෙසා දෙන දානය. අපි ස්වාමීන් වහන්සේ මතක් කරපු තැන දැන් ඔය මමත් කතාව දැක්ක අට කතාවේ තියෙනවා පෙරුවත් මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් සරියුත් මහ රහතන් වහන්සේ දානයක් දෙනවා. මේ දෙකෙන් වැඩි ආනිසංස මොකද්ද? කියන අට කතාව ප්‍රශ්නයක් නගලා තියෙනවා. ඉතින් අටුවාව දෙන පිළිතුර තමයි අපි හාත්පසින් හිතන්නේ නැති පිළිතුරක්. ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සරියුත් මහ රහතන් වහන්සේට දෙන දානේ මහත්ඵලයි. මහත්ඵලයි. ඒත් එතනදී නම් සාමාන්‍යයෙන් දෙන්නන්නේ ඒ සංග්‍රහ ඒක එක පැත්තකින් විපාර්ශනයක් ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම පෙන්වන්නේ තථාගතයන් වහන්සේ සරුවත් මහරහතන් වහන්සේ යමක් පරිත්‍යාග කරනකොට උන්වහන්සේගේ සිතෙහි පහළ වෙන පරිත්‍යාග චේතනාවට වඩා තථාගතයන් වහන්සේ යමක් පූජා කරනකොට බුදුරජාණන් වහන්සේගේ සිතෙහි පහළ වෙන පරිත්‍යාග චේතනාව සිය දහස් ගුණකින් වැඩි. දානේ ආනිසංස මාතරම් වෙන කවුද දන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා කියනවනේ. ඒ නිසා උන්වහන්සේ කර පහළ වෙන චෛත්‍යක සමුදාය ඒ නැත්නම් සරුවත් මහරහතන් වහන්සේට එහෙම තමයි. නමුත් ඒ පරිපූර්ණ අවබෝධය සහිතව පරිපූර්ණ අවබෝධය ආනිසංස උපරිමයට දැනගෙන තමයි සතාවිතන් වහන්සේ උදා කරන්නේ. සහ කොතරම් වුණත් බුදුරජාණන් වහන්සේට සරියුත් හාමුදුරුවෝ දානේ පූජා කරනකොට මේ එතන පුද්ගල මූලිකත්වයක් එනවනේ. මම මේ සරි බුදුහාමුදුරන්ට පූජා කරනවා කියන හැඟීම. එතන පුද්ගලිකත්වයක් තියෙනවා. නමුත් දානේ පිළිබඳව හොඳ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දන්න නිසා සරියුත් හාමුදුරුවෝ දානේ පිළිගත්තත් බුදුරජාණන් වහන්සේ හිතට ගන්නේ අර ආර්ය මහා සංඝරත්නය. මහා සංඝරත්නය. එතකොට මේ සමස්තය අරමුණු කරගත්තහම පුද්ගලිකත්වයේ නිදිනවා නේද? නෑ අත්‍තරම අපේ සම්හත් දැන් බලන්න පතාගතයන් වහන්සේ ඉතින් මහා කරුණාවෙන් උන්වහන්සේ තරම් වටිනා උත්මයක් මේ තුන් ලෝක ධාතුවේ නෑනේ. එහෙම උන්වහන්සේම ශ්‍රී මුඛයෙන් වදාරනවා මහණෙනි. තථාගතයන් වහන්සේට පෞද්ගලික දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට පෞද්ගලික දාන අතුරෙන් අපේ ස්වාමීන් වහන්සේ තුන්ම දාණය අහත්ඵල මහානිසංසකනම දාණය තමයි ලෝතර බුදුරජාණන්සර පූජා කරන දාන. ඊළඟට උන්වහන්සේ දාන 14ක් අපි මේ හොඳනට දැනගෙන පිළිසෙයි සිහිපත් කරපු තාම කැටියෙන් බුදුරජාණන් වහන්සේ දෙන දාණය තමයි පළවෙනි දාණය පෞද්ගලික දෙවෙනි දාණය පසේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි දාණය මහා රහතන් වහන්සේට ඊළඟට හතරවෙනි දාණය තමයි ස්වාමීන් වහන්සේ රහත් මාර්ගයට උත්සාහවන්ත වෙන අනාගාමී රහත් මාර්ගයේ සිට ඔව් එතරම් රහත් රහලයටපත් නොවන රහත් මාර්ගය. අන්න හරි. ඒ රහත් ඵලයටපත් වෙන්න උත්සාහවන්ත වෙන මාර්ගස්ත. මාර්ගස්ත පුත්. ඊළඟට අනාගාමී ආර්යයන් වහන්සේට. ඊළඟට අනාගාමී මාර්ගයට උත්සාහවන්ත වෙන. ඊළඟට ওই විදිහට සකදාගාම සකදාගාම මාර්ගයට උත්සාහවන්ත වෙන සෝතාපන්න සෝතාපට්ටි මාර්ගයේ මේ ඵලයටපත් වෙච්ච කෙනා ඊළඟට ඒකට උත්සාහවන්ත වෙන්නේ. එතන සං විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සෝතාපට්ටි මාර්ගයට උත්සාහවන්ත වෙනවා කියලා කියන්නේ ඇත්තටම තිසරණ සහිත මේ උපාසකතුමාත් ඒකට ගැනයි කියනවා. ඒකෝර දැන් අපි මේ ශාසනය තුල ප්‍රතිපත්ති කරන හැම කෙනෙක්ම මේ ඒ ගණයට වැටෙනවා. එතකොට තවත් දෙයක් දැනගන්න ඕනේ ඉතින්දී අපි හන්නනේ. එතකොට දැන් සාමාන්‍ය අපේ ධන සම්මතයේ තියෙන සාංගික දාණය කියලා කිව්වහම මේ හාමුදුරුවන්ට දෙන දාණය විතරක් වගේනේ. එතකොට ඔය වාගේ ප්‍රතිපත්ති පුරන උපාසක උපාසිකාවන්ට දෙන දාණය සමූහයකට දෙන දානයක් හැටියට ඒ විදිහට අර්ථ ගන්නන්න පුළුවන්. නෑ ඒ විදිහට අර්ථ ගන්නන්න බෑ. එතන සමූහයකට දෙන දාන සංඝ කියන්නේ චාර්ය අස්කාරි පුද්ගල මහා සංඝ රත්නයක වෙනම එකක් සම්හංශ ප්‍රාංගික දාන හතක් සඳහන් වෙනවා ධර්මයේ තුල. නමුතර උපාසක උපාසිකාවන්ට දෙන දානයේ විපාක අපි හිතුවොත් අසහන කියන්නේ ඒවා කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. මොකද දැන් සාමාන්‍ය ශාසනයෙන් බැහැර තාපසයෙකුට පූජා කරන දානේ කල්ප කෝටියක් මම කියන්නේ ආත්ම කෝටියක් එහේ ඔව් කෝටි වාරයක් විපාක ලැබෙනවා එතකොට එතනින් උඩ මේ බුද්ධ ශාසනය තුල සෝතාපට්ටි සෝහාන් මාර්ගයට උත්සාහවන්ත වෙන කෙනෙකුට පිළිපන් කෙනෙකුට පූජා කරන දානේ තථාගතයන් වහන්සේ වදාරන්නේ ඉතින් එතෙන් විපාක වාරයක් සඳහන් කළා නැහැ. ඒකවල එතනින් උඩ රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පූජා කරන දාණය ගැන අපිට කියන්නම දෙයක් නැහැ. අන්තිම දාණය තමයි කිරිසංගත සතෙකුට. ඉතින් ආත්ම 100ක් විපාක ලැබෙනවා. එහෙනම් ඒතකොට සාමනාත විශේෂයෙන්ම දැන් මේ අපි පෞද්ගලික දාන 14 මේ අපි දැන් මේ සිහිපත් කළේ. එහෙනම් ඒතකොට හිතාගන්න සාංගික දානයේ මොනතරම් ආනිසංසයක් ඇද්ද? හැබැයි ඒ වගේම අපි හන්නේ දැන් තවත් සඳහන් කරනවා ගොඩක් තැන්වල දැන් මෙහෙම ගත්තොත් කවුරු හරි කෙනෙක් එක කෑම පැකට් එකක් හරි කෑම මුලක් තියෙනවා. එයා කොහෙර යනකොට එයා දකිනවා බොහොම අසරණ මිනිස්සෙක් ඉන්න බඩගින්නේ. ඒ වගේම බොහොම අසරණ බල්ලෙක් ඉන්නවා. බොහොම අසරණ බල්ලෙක් ඉන්නවා. බල්ලට හොඳටම බඩගින්නේ. එතකොට බල්ලට තරම් බඩගින්නක් අර මිනිස්සයා නෑ. එතකොට මේ දෙන්නගෙන් එක්කෙනාට තමයි දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒක කාට දුන්නොත්ද වැඩියෙන් ආනිසංස තේරෙන්නේ. ඉතින් ඇත්තටම එතනදී මේ අවස්ථාව අපි සැලකලා අපි දැන් මේ විපාක වාර ගාන බලනව නෙවෙයි ආත්ම සීයද ආත්ම ලක්ෂුද කියනට වඩා ඉතින් අවශ්‍යතාවයේ වැඩි කෙනාට පරිත්‍යාග කරන එක අපි හොඳයි නේද? හැබැයි පුද්ගලකගේ බඩගින්න මත දාහනේ ආනිසංස තීරණය වෙන්නේ නැහැ නේද? බඩගින්න මත නම් ආනිසංස තීරණය වෙන්නේ නැහැ. මොකද අවස්ථාන රූපීව එහෙනම් අපි බැලුවොත් අර පුරාණ සිද්ධාර්ථ මේ කතා ප්‍රවෘත්තියේදී සඳහන් වෙනවානේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පුරාණ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ කාලේ කාන්තාවක්. එහෙම. මම හිතන සංසය අහලා ඇති. එහෙම. අර කොටි දිනක නැතරම් ජීවිතේ පූජා කළානේ ස්වාමීන් වහන්සේ මේ එතනදී තමන්ගේ ජීවිතේ මම හිතන්නේ මෛත්‍රී බෝසතරණන් වහන්සේ දෙන්න එකට පාරමී ධර්ම පිරුවේ. එහෙම. ඒ ඒ අවස්ථාවේදී මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩියා මේ මේ කෑම සොයාගෙන ඉඳාගෙන ඒ වෙලාවේ ගෞතම බෝසත්යන් වහන්සේ තමන්ගේ ජීවිතේ පූජා කළා. ඉතින් ඒ පූජා කිරීමේ බාණ්ඩේ අවස්ථාව ඒ පූජා කිරීම නැත්නම් මුලින් බුදු වෙන්න හිතේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. මෙන්න මේ ක්‍රියාවෙන් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ මේ බෝසතාණන් වහන්සේ ඒ කලින් බුදු වෙන්න අවස්ථාව ලැබුණේ කියලා මේ පූජාවලිය සඳහන් කරලා තියෙනවා. එහෙම අවසන් අපේ කාලය බොහොම ශීඝ්‍රයෙන් අවසන් වෙන නිසා අපි හැමෝම අපි අවසන් වශයෙන් සාකච්ඡාවට යොදමු මේ මේ දාණය කවුරු දුන්නත් කාට දුන්නත් බොහොම හොඳ දෙයක්. දානං වික්කවේ සප්පුරිස පඤ්ඤත්තම් පඬිත පඤ්ඤත්තම්. බුද්ධාදී සත්පුරුෂයන් විසින් බුද්ධාදී පඬිවරුන් විසින් ඉතාම හොඳයි කියලා අනුමත කරපු දෙයක් තමයි දාන. ඉතින් ඒ දාණය දෙන්නේ සත්පුරුෂයෝ. සාමාන්‍ය සම්මතය. ඒ සත්පුරුෂ දාන අතරේ අසත්පුරුෂ දාන ගැන ධර්මයේ සඳහන් කරනවා. ඒ ගැන පොඩ්ඩක් කොහොමද අසත්පුරුෂ දානයක් වෙන්නේ කියන එකත් විස්තර කරනවා. ඇත්තම සම්මාස මේ සත්පුරුෂ දාන අසත්පුරුෂ දාන කියලා සඳහන් වෙනවා. ආ අසත්පුරුෂ දානය කියලා කියන්නේ පළවෙනි දේ තමයි ඒ දානේ පූජා කරන කිසිම සකස් කිරීමක් නෑ. කිසිම සකස් කිරීමක් නැතුව අපිලි වලින් දානේ පූජා කරනවා. එහෙමත් දන් දෙන සක්කච්ඡන් දාන. සක්කච්ඡන් දානන් දෙයි. කියන්නේ මේ එහෙම දන් දෙන අවස්ථා තියෙනවා. සෝනුවට එපාවට දීලා දානවා. ඊළඟට දෙවෙනි අසත්පුරුෂ දාන තමයි කිසිම ආදරයක් නැහැ වළඳන කෙනාට. ඒ ආහාරයටත් ඒ දාන වස්තුවටවත් කිසිම ගරුත්වයක් ආදරයක් නැහැ. ඒක වළඳන කෙනාටත් ප්‍රතිග්‍රාහකයන් වහන්සේටත් කිසිම සැලකිල්ලක් නැහැ. අනාදරේ අනාදරේ. පූජා කරනවා. ඒකත් අසත්පුරුෂ දානයක්. ඒ කියන්නේ බැන බැන දෙනවා. බැන බැන දෙනවා. දැන් එහෙම දැන් අපි එතන සාමාන්‍යයෙන් විශේෂයෙන් දැන් අපි දැනගන්න ඕනේ දැන් අර අසක්කත්තන් කියන පළවෙනි දාණයේදී සමහර පින්නතුල්ලා දැන් දාන දෙනකොට ලුණු බලන්නේ, අඹුල් බලන්නේ. ඉතින් ඇත්තටම දානයක් දෙනකොට සක්කත්තන් දානම් දෙත් කියන්නේ අපි ඒක හොඳට ලුණු බැලුවට ප්‍රශ්නයක් නැහැ. මොකද අඩුපාඩුවක් නැතුව සකස් කරලම දෙන්න ඕනේ. එහෙමයි. දැන් සමහර වෙලාවට ඒ අර වැඩි ශ්‍රද්ධාවට ගියාට පස්සේ ගෙදර හොඳට හදනවා. හැබැයි හාමුදුරුවන්ට වැඩියෙන් ලුණු වැටෙනවා. වැඩියෙන් කිරි වැටෙනවා. මොකද අර මේ කලින් මේ මේ ඉඳුල් කළොත් මේ හොඳ නැහැ සාංගික මේ දානේ කියන එක ට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ ඒ නිසා තමයි මම හිතන්නේ ඔය වගේ තත්ත්වයක්. ඒකම ඒක තමයි අර වැඩි ගරුත්වයට තමයි ඒක කරන්නේ. නමුත් අපි දැනගන්න ඕනේ සක්කත්තන් දානන්දේති කියනකොට බොහොම හොඳට ලුණු බලලා ඇඹුල් බලලා එහෙම දුන්නාට කිසිම අගහරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ස්වාමීන් වහන්සේ අර ඕනවට දැන් අර gedara තියෙන දෙයක් අර කුණුච්ච දෙයක් විසි කරනවා වගේ ඉඳලා හිටලා දෙන දානයක් තියෙනවා. එහෙමත් දෙන දාන ඉඳලා හිටලා නිකන් කුණුච්ච දෙයක් එළියට දානවා වගේ මේ දෙන දාන. ඒකත් අසත්පුරුෂ දානයක්. ඊළඟට ස්වාමීන් වහන්සේ තවත් දානයක් තියෙනවා කිසිම කර්ම විපන්න. මේ වගේ මේ විපාක නැහැ මේගොල්ලෝ මේ ඉතින් කියලා නිකන් අර නිකන් දැන් පන්සලක් තිබුණොත් මේ හාමුදුරුවෝ විතර අපි නිකන් සමාදමක් වෙන දානයක් දෙන්න ඕනේ කියලා. කිසිම කර්ම විපාකයක් එහෙම කිසි ඵලයක් බලාපොරොත්තු නැතුව එහෙම දාන දෙනවා. ඉතින් මෙන්න මේවා තමයි ස්වාමීන් වහන්සේ අසත්පුරුෂ දාන කියලා කියන්නේ. ඉතින් අනෙත් එක තමයි තුන්වෙනි දානේ මට අමතක වුණා. ඒක අද කාලෙත් සිද්ධ වෙනවා. ඒ දාන වස්තු සකස් කරලා ඉතින් මේ ධනවත් අය අත් දෙක බැඳගෙන ඉන්නවා. ගෙදරට ස්වාමීන් වහන්සේලා වැඩිම දැසි දැස්සන් ලවා තමයි වැඩ කාර්යයන් ලවා තමයි දාන බෙද්දවන්නේ පරිස්සම් වල. ඒ හැමදේම. ඒගොල්ලෝ බොහොම අර යටපිරිකර විතරක් පූජා කරන අවස්ථා. අන්තිමට පෝචියල්ලා නෑනවා බොහොම. දැන් වල පිං කරනවා. ඒක බොහොම වැරදි දෙයක්. ඒක විශේෂයෙන් දාන දාස ගණයේ එක. ඔව් ඒක ඇත්තටම දාන දාස ගණයට වැටෙන එකක්. ඒකෝට සාමාන්‍යන්ත මේ ඔන්න ඔය පස් දෙනා තමයි අසත්පුරුෂ දාන. ඔයින් අද කාලේ අපේ පින්නතුලට සිද්ධ වෙන්න පුළුවන් විශේෂයෙන්ම දැන් සක්කච්ඡා කියන්නේ සකස් කරන්නේ නැතුව දෙන දාණය ඊළඟට අනාදරයෙන් දෙන දාණය බොහෝ වෙලාවට සිද්ධ වෙන්න පුළුවන් ඊළඟට අර දෙසිදස්සන් ලවා දාණය සකස් කරනවා ගිහින් දෙනවා ඊළඟට සත් සාමුණහන්තවට බෙදනවා ඒකත් අසත්පුරුෂ දානයක් ඉතින් සත්පුරුෂ දාන කියලා කියන්නේ ඔය දාන පහේම අනිත් පැත්ත ඒක තමයි සත්පුරුෂ දාන එහෙනම් කල් වෙලා ගත වෙන නිසා අපිට දානීය පිළිබඳව තවදුරට සත්පුරුෂ දානයක් කොහොමද හරියාකාරව පිරිනමන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්න අපි ඉදිරි දවසකට යොදා ගන්නට බලාපොරොත්තු වෙනවා. මොකද සමහර දායකයෝ දැනගන්න කැමති හරියට පිළිවෙලට කොහොමද හාමුදුරු නමක් ගෙදරට වැඩම් වාගෙන ආවට පස්සේ දානේ පූජා කළේ කටයුතු ඔක්කොම කරන වතපිළිවෙත මොකද්ද කියලා දැනගන්න යම් කැමැත්තක් තියෙනවා. මේක අපි බොහොම සරල මට්ටමේ සාකච්ඡාවක් තුලින් ඉදිරි ගැඹුරට යන්නට බලාපොරොත්තු වෙනවා දානේ. මොකද දැන් තාම අපි අභිධර්ම පිටකයට ආවේ නැහැ. එතකොට දානෙහි පහළ වෙන චේතනා පිළිබඳව කතා කරේ නෑ. ආමුදුරු බොහොම ලක්ෂණට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සිත් පහළ වෙන ආකාරය පිළිබඳව විග්‍රහ කරලා ගැඹුරින් මේ පිළිබඳව ඔබ දැනුවත් කරයි. ඉතින් අපි දැනට තේරුම් ගමු. ඊටාම හොඳින් සරල මට්ටමින් කොහොමද මේ දානමය පින්කම් සිද්ධ කරමින් ලෝභය මැඩගෙන ලෞකික ජීවිතය සුවපත් කරගෙන ඒ ප්‍රාර්ථනීය නිවන කරා ගමන් කරන්නේ කොහොමද කියන එක ගැන මේ විදිහට දැනුවත් වීම යෝග්‍යයි. ඉතින් අපිට નિયમિત කාල වේලාව මේ අනුව ගෙවි යන නිසා අපි මීට වැඩිය නිසාකච්ඡාව එක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මේ වටිනා ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ ලබා දී කටයුතු කරන පින්වතුන් වන්නේ නාවල කොස්වත්ත ප්‍රභාත් කුරීමාවතී පදිංචි අධිනීතිඥ පෙරන්ස් රාජපක්ෂ මහත්මයාගේ සහ වෛද්‍ය මායා රාජපක්ෂ මහත්මියගේ 2020 ජූනි මාසයේ යෙදෙන උපන්දින වෙනුවෙන් සෙත් පැතීමටත් එම දෙපළගේ දූ දරුවන්ට හා මුණුබුරු මිනිපිරියන්ට සෙත් පැතීමටත් දෙපාර්ශ්වයේම නැසී ගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමටත් මේ වැඩසටහන දායකත්වයේ දක්වලා තිබෙනවා. ඒ වගේම වීරෝදාර රණවිරුවන්ට පරිලෝසපත් හැම දිනාටම පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. ඉතින් අපි සෙත් පතනවා ආශිර්වාද කරන උපන්දින සිහිපත් කරන අධිනීතිඥ තරන් රාජපක්ෂ මහතුමන්ටත් වෛද්‍ය මායා රාජපක්ෂ මහත්මියටත් දුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා ආශිර්වාද කරන පෞලි දරුවන් හැමදෙනාටම අපි සෙත් පතනවා මේ ධර්ම දානමේ කුසලය ඒතන්ගේ අනාගත අභිලාෂයන් එලෙසින් මුදුන් පමුණව ගන්නට ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා පරිලෝසපත් සියලු ඥාතීන්ටත් ප්‍රණවිරුවන්ටත් ඔබ අප හැමදෙනාටම මේ උදාර කුසලයේ ඒකාකාරීව පිළිපෙමින් බුද්ධ ආදී මහෞත්මයන් වහන්සේලා නිවිසනසේ පැමිණවද වදාළ අමා නිවන් සුව හිමි වේවා කියලා බොහොම හදයන්ගම ප්‍රාර්ථනා කරමින් අද ධර්ම සාකච්ඡාවේ කටයුතු මෙන් සමාප්ත කරනවා හැමදෙනාටම පෙරවන් සරණයි දකින්න අවබෝධ කරගන්න.